Буддая, Тирувансаранай. සුපුරුදු විදිහට දම්සන්නේ සදහම් පිළිසඳර අරගෙන අද දවසේදීත් අපි ඇවිත් ඉන්නවා. ඔබේ ජීවිතවලට වටිනාකම් එකතු කරන්නට, නොදන්නා කරනවන් දැන කියා ගන්නට, ධර්මානුකූලව අපේ ජීවිතවලට ප්‍රවේශයක් ලබාගෙන ඒ තුලින් අපේ ජීවිතය යහපත් කරගන්නට, නිවැරදි කරගන්නට. ඉතින් දම්සර්ණේ සදහම් පිළිසඳරෙන් අද මොන වගේ දෙයක්ද කතා බහ කරන්න සූදානම් වෙන්නේ කියලා දැන් ඔබ කල්පනා කරනවා ඇති. ජීවිතය කියලා කියන්නේ මහ පුදුමාකාර දෙයක්නේ. අපිට ඕන හැම දෙයක්ම මේ ජීවිත කාලේදී කරන්න අපිට හැකියාවක් නැහැ. අපි මොනතරම් බලාපොරොත්තු තියාගෙන හිටියත් සමහරක් දේවල් අපිට හිමි වෙන්න පුළුවන්. සමහරක් දේවල් අපිට අහිමි වෙන්න පුළුවන්. හිමිවීම එක්කම අපිට ලොකු සතුටක් ජීවිතයට දෙනවා වගේම තමයි අහිමිවීම එක්කම කියාගන්න බැරි දුකක් අපේ ජීවිතවලට එකතු වෙනවා. මේක තමයි ජීවිතය කියලා කියන්නේ. නමුත් අපිට ඇත්තටම අවබෝධයක් වටහා ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ ප්‍රශ්නයක් ජීවිතයට ආවට පස්සේ. හැබැයි සමහරක් වෙලාවට අපි අනිත්‍යයට නම් උපදෙස් ලබා දෙන්නට පුළුවන් මෙන්න මෙහෙම ජීවත් වෙන්න. එතකොට ওই ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් කියලා. නමුත් සාර්ථක විදිහට හරි විදිහට කොහොමද අපි අහිමිවීම තුළ අපේ ජීවිතය ගොඩනගා ගන්න? අපි කොහොමද ශක්තිමත්ව නැගී ඉන්නේ? මේ කියන්නව කරනවන් පිළිබඳව අද දවසේ ධම්සරණී සදහම් පිළිසඳර වෙන් කරන්නට අපි හිතුවා. සුපුරුදු විදිහටම මහත් අනුකම්පාවෙන්ම පින්වත් මෑණියන් වහන්සේ අපි වෙනුවෙන් මේ ස්ථානයට වැඩම කොට සිටින අවසරයි පින්වත් මෑණියන් වහන්ස නමෝ බුද්ධාය. පින්වත් මෑණියන් වහන්ස අහිමිවීම කියලා කියන්නේ මේ ලෝකයේ වෙන්න පුළුවන් දෙයක්. ඒක පවතින ස්වභාවයක්. හිමිවීම වගේම අපේ ජීවිතයේ අහිමිවීම ඕනතරම් තියෙන්න පුළුවන්. ඒක ස්ත්‍රියකට සමහරක් වෙලාවට ආවේනික දෙයක් දෝ කියලාත් හිතෙනවා. මොකද ස්ත්‍රීන්ගේ වේදනාවන් දුක ගත්තාම මේ හැම දෙයකම තියෙන අහිමිවීමක් එක්ක ඇති වෙන දුකක්. එතකොට ඒක ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරයි. නමුත් බොහෝ වෙලාවට මේ අහිමිවීමත් එක්ක ඇතිවෙන දුක දරා ස්ත්‍රීන්ට හරිම අපහසුයි. පිනත් මෑණින් වහන්සේ අපි මුලින්ම මේ කතා බහ ආරම්භ කරමු. මේ කාන්තාවන්ගේ අහිමිවීම විදිහට විස්තර කරන කරුණු මොනවාද? විවිධ වංශයන් ඔස්සේ එහෙම අහිමිවීම එක්ක කාන්තාවන් වැටෙන මානසික පීඩාවන් මොනවාද කියන තැන ඉඳලම මේ කතා බහ ආරම්භ කරමු. අවසන්. අපගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇත්තටම ටිරේෂා මිනිසෙක්ට අහිමි වීම කියලා කියන්නේ ඒක ස්ත්‍රියකට පුරුෂයෙක්ට වෙනස් වෙන දෙයක් නෙමෙයි. ඒක පුරුෂයාටත් අහිමි වීම අහිමි වීමයි. ඒ දුක ඒ විදිහටමයි. ස්ත්‍රියකට උනත් ඒ දුක ඒ විදිහටමයි. නමුත් කාන්තා වැඩසටහනක් විදිහට අපි විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ කාන්තාවන්ගෙන් නිසා අපි කාන්තාවන්ට වෙන අහිමිවීම ගැන කතා කළොත් පළවෙනියටම පුංචි කාලේ වෙන අහිමිවීම තමයි තමන්ගේ දෙමව්පියන් අහිමි වෙනවා කියලා කියන්නේ. ඇත්තටම අහිමිවීම දෙමව්පියන්ගේ අහිමිවීම කියලා කියන්නේ ගෑනු දරුවෙක්ට වෙන්න තියෙන හොඳම අහිමිවීම. තමන්ගේ අම්මගේ ආදරය, තමන්ගේ අම්මගේ තාත්තගේ ආදරය ඇත්තටම වෙන කෙනෙක්ට ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. වෙන කෙනෙක් දුන්නත් ඒක හරි કૃතිමයි. ඒ ගෑනුදරුවාට තමන්ගේ ජීවිතේ අනාගත කාලයට තියෙන ආරක්ෂාව, රැකවරණي අම්මා කෙනෙක් අර හැමදේම අම්මට කියන ඒ ආදරණීය බව අර අම්මා කෙනෙක් කවන බත් කටක අම්මා කෙනෙක් දක්වන ආදරේ ඒ ගෑනුදරුවට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ එයාගේ ජීවිතයට වෙන්න තියෙන හොඳම අහිමිවීම. එතකොට සමහර වෙලාවට අම්මා මිය යනවා. සමහර වෙලාවට අම්මා විදේශගත වෙනවා. ඔය කොහොම කිව්වත් අම්මා ළඟ නැහැ කියලා කියන්නේ ඒ ගෑනු දරුවට තියෙන ලොකු මහිමීමක්. එතකොට පියෙක්ගේ රැකවරණය කියලා කියන්නේ ඒක තවත් වෙනත් පාර්ශවයක්. කියන්නේ ගෑනු දරුවෙක්ට සමහරට පාරේ බැහැලා යන්න තාත්තා ඕනේ. සමහර තැන්වල. එතකොට ඒ තාත්තා කෙනෙක් ඉන්නවා කියලා කියන එක. තාත්තා කෙනෙක්ගේ රැකවරණේ ආරක්ෂාව කියලා කියන්නේ ගෑනු දරුවෙක්ට ඒක මහා මෙරක් වගේ. එතකොට අම්මා තාත්තාගේ රැකවරණේ අහිමි වීම කියලා කියන්නේ ළමයාට තමන්ගේ අනාගත රැකවරණේ මානසිකත්වයේ පෞෂ වර්ධනයේට ඒක සෑහෙන බලපානවා ටිරේෂා. එතකොට කාන්තා පාර්ශවී ගෑනු දරුවෙක්ට වෙන පළවෙනි අහිමිවීම තමයි තමන්ගේ දෙමව්පියන්ගේ අහිමිවීම. සමහර වෙලාවට දෙමව්පිය වෙන් වෙනවා. ඒ අයගේ පුද්ගලික ගැටලු නිසා විවාහය දික්කසාදයක් බවට පත් වෙනවා. එතකොට විවාහයෙන් දෙමව්පියෝ වෙන් වුණාට පස්සේ දැන් ඇත්තටම අපි අපේ දෙමව්පියෝ ආදරෙන් හිටිය එකෙන් අපි සතුටක් ලැබුවා. අපේ අම්මයි තාත්තයි සතුටින් එකට වාසය කිරීම හින්දා අපි අපේ ජීවිතේ අපි ළමා කාලේ සතුටින් ගෙවුවා. එතකොට අම්මා වෙන තැනක තාත්තා වෙන තැනක එක්ක ආච්චි අම්මා ගාව මේ විදිහට සිද්ධ වෙනකොට ඒ දරුවට ලොකු මානසික අනික් දරුවෝ එහෙම වෙනකොට ඒ දරුවගේ ලොකු මානසික පසුබෑමකට ලක් වෙනවා. එක්ක තාත්තා ගාව විතරයි එක්ක අම්මා ගාව විතරයි මේ විදිහට දෙමව්පියන්ගේ අහිමීම ළමයාට ගොඩක් බලපානවා. ඒ වගේම ටීෂා වැඩි වියටපත් වෙනකොට තරුණියක් වෙනකොට ඇයට අහිමි වෙන දේ තමයි ආදරය කියලා කියන්නේ. එතකොට ආදරය අහිමි වෙනකොට තමන් හිතපු විදිහට නොලැබෙනකොට එක්කෝ තමන්ගේ පෙම්වතා වෙන කෙනෙක් එක්ක සම්බන්ධතා ඇති කරගෙන එතකොට ලොකු මානසික අහිමි වීම කියන එක හොඳට දැනෙනවා යාට. ඒක දැනුම් තේරුම් තියෙන කාලෙනේ. ඒක ලොකු අර විරහවකටපත් වෙනවා. පත් වෙලා යා සමහර වෙලාවට ජීවිතේ තමන්ගේ අනාගතය ගොඩාක් අඳුරු පැතිකඩවල් වලට යනවා. සමහර වෙලාවට මේක විසඳගන්න පුළුවන්. එයාට කාලයට ඉඩ දීලා එයාගේ ගැටලු වලට මුහුණ දුන්නොත් එයාට යම්කිසි තමන්ගේ ජීවිතයට සුදුසු සහකාරියෙක් තව හොයාගන්න පුළුවන්. නමුත් හදිසි තීරණ වලට අරගෙන සියදිවි නසා ගැනීම ලොකු මානසික රෝගාබාධ වලට පවා ලක් වෙනවා. එතකොට සමහර අයට ස්වාමියා හිමි වෙනවා. ඇත්තටම යුද්ධය නිසා ගොඩාක් බිරින්දෑවරුට තමන්ගේ ස්වාමියා හිමි වුණා. එතකොට තමන් තමන් ඇත්තටම ස්වාමියා ඒ විදිහට තමන් තරුණ කාලේ තමන්ගේ පුංචි දරුවෝ පුංචි කාලේ තමන්ගේ ස්වාමියා කල්ුගේ කරාට පස්සේ මොකක් හරි හදිසි අනතුරකින් වේවා මොනවාරි රෝගාබාධයකින් හරි වේවා ඇත්තට මේ කාන්තාව කොච්චර මානසික පීඩාවකට ලක් වෙනවද තමන්ගේ දරුවා අහන කෝ තාත්තා කියලා තාත්තා කියලා කාඩ පෙන්වන්නේ කියලා අඬන්නේ ඇත්තටම ඒ විදිහට සමහරලාට ආර්ථික ගැටලුවට මුණ පානවා සමහරලාට දරුවෝ තුන් හතර දෙනෙක් එක්ක තරුණ වයසේදී එයාම තනි වෙනවා. දරුවෝ හදා ගන්න ඕනේ. ඒ දරුවෝ තාත්තා නැහැ කියලා බැහැනේ. එතකොට ඒ ආර්ථික විදිහට සමාජ මේ විදිහට සමාජ සමාජය බලන්නේ නිකන් 아무තු වැන්දබුවක් විදිහට බලන්නේ නිකන් හරි 아무තු බැල්මකින් අසුබයි කියලා සමහරලාට පාන්දර යන්න ඕනේ මේ රැකියාවට යනවා නම් ඒ අසුබ දර්ශනයක්. ඉතින් ඒ වගේ මූණ පානවා මිනිස්සු. එතකොට ඒ විදිහට වෙනවා. ස්වාමියා කලුරිය කළා. තව විදිහකට ස්වාමියා අතහැරලා යනවා. එතකොටත් එතකොට සමහර විට ආදරය ඇහිමීම සහ ලැජ්ජාව, තමන්ගේ ආත්ම ගරුත්වයට වෙච්ච හානිය, දරුවන් සමග තනිවීම. එතකොට සමහරලාවට ඒ වගේ තනි වෙච්ච කාන්තාවක් නොඑක් බලපෑම් එල්ල වෙන. එතකොට සමාජයෙන් වෙන එක ආර්ථික ගැටලු මේ විදිහට මානසික සහ සෑහෙන අරගලයකට ඇය මුහුණ පානවා. ඉතින් ඒ විතරක් නෙමේ තමන්ගේ දරුවෝ මරණයටපත් වෙනවා. එක එක හේතු නින්දා එක්කෝ හදිසිරි යානතුරු නිසා, රෝගාබාධ නිසා, නොඑක් හේතු හින්දා දරුවෝ අසනීප නිසා කලුරි කරනවා. එතකොට ඒ අම්මා විඳින දුක වෙන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒ දරුවෝ දැන් හිතන්න දරුවෝ 100ක් හිටියත් ඒ අම්මට එක දරුවෙක් අඩුනහම ඒ ඒ දුක ඒ අම්මට දැනෙනවා. එතකොට ওই විදිහට ඒ අම්මා විඳින දුක වෙන දරුවෙක් ආදේශ කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඒ විදිහට තමන්ගේ රැකියාව අහිමි වෙලා සමහරලාට ඉතා උසස් රැකියාවක් කරන තමන් සමාජයේ ඉහළ පෙළේ කෙනෙක් විදිහට පෙනී සිටින. එතකොට දැන් ලැබෙන වැටුපට අනුව ජීවිතය හදා ගන්නවනේ. ලැබෙන වැටුප ඉහළ නම් ඉහළ විදිහට එයාට ඒක වැඩි නැහැ ගානට. එයා හැදෙනවා. එතකොට රැකියාව එක පාරට එයාට අහිමි වුණොත් එහෙම එයා පුදුමාකාර විදිහ ආර්ථික හිරවීමකට ලක් වෙනවා. සමාජයෙන් ඒ අපවාදයකට ලක් වෙනවා ලැජ්ජාවකටපත් වෙනවා ඇත්තටම කාන්තාවකට හිතුව විදිහ රැකියාවක් කරන්න පුළුවන් කමක් නැහැ යම්කිසි ලංකාව වගේ රටක සීමා සහිත රැකියාවල් තියෙන්නේ. එතකොට දරුවෝ දාලා යන්න බෑ ඒ වගේ විදිහට නොඑක ආකාරයේ අපහසුතාවලට ලක් වෙනවා. ඉතින් අහිමි වීම කියන දේ මං හිතන්නේ මේ ශ්‍රවණය කරන සියලු දෙනාත් අපිත් ওই අහිමි වීම වලින් එකකට හරි මුණ දීලා තියෙනවා. අහිමි වීම කියන එකේ හැඩතලේ කොයි වගේද කියන එක පුංචි විදිහට හරි හැමෝම අත්විඳලා තියෙනවා. ඉතින් ඒක කාන්තාවක් විදිහකට දරාගන්න එක ගොඩාක් අපහසු දෙයක්. එහෙමයි පින්වත් මෑණියන් වහන්සේ මේ කතා බහට හොඳ ආරම්භයක් අපිට ලබා දුන්න. අහිවීම කියන්නේ මොන විදිහටද? කරුණු කරුණු වශයෙන් පින්වත් මෑණියන් වහන්සේ අපිට පහදා දුන්න අපිට ජීවිතේ අර පින්නදවන්ස කිව්වාගේ අපි හැම කෙනෙක්ම ජීවිතේ කොතනක හරි මේ සඳහන් කරපු මොනියම් හෝ අහිමිවීමක් නිසා දුකටපත් වෙලා ශෝකයටපත් වෙලා හඬපු ආර කොච්චරක්ද කියලා ගණන් කරන්න බෑ. ඒ වගේම තවමත් ඒ විදිහට පීඩාවෙන් ඉන්න කාන්තාවන් ස්ත්‍රියන් මේ වැඩසටහන මේ වෙලාවේ නරඹනවා වෙන්නට පුළුවන්. පින්නද වෙනස අපි මීළඟට කතා කරන්න ඕනේ මේ අහිමිවීම කාන්තා ජීවිතයට බලපෑමක් ඇති කරන ආකාරය. දැන් සමහරක් වෙලාවට සමහර කාන්තාවෝ ඉන්නෝ මේ ප්‍රශ්නවලදී ක්‍රියා කරන විදිය ගැන අපිට හිතා ගන්න බෑ. සමහරක් වෙලාවට සමහරු හරිම බුද්ධිමත් විදිහට කටයුතු කරනවා. නමුත් සමහරක් පාර්ශවයන් හරිම මේ අඥාන විදිහට කටයුතු කරනවා. මේ දෙකොට්ටාශයක්ම ඉන්නවා. නමුත් පින්නනස ඇත්තටම අපි දැනගන්න ඕනේ මේ කොයි වගේ බලපෑමක්ද ඇති කරන්නේ කාන්තාවගේ ජීවිතයට මේ අහිමි වීම කියන කරණාව. ඇත්තටම ත්‍රිෂා අහිමි වීමේ ඕකේ පැති කීපයක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට කාන්තාව පෙළඹෙන්නේ අහිමි වෙච්ච ගමන් අඬන්න. එහෙම. එතකොට සමහරලාට පිරිමිය කනනකොට කියන මොකද මේ ගෑණියක් වගේ අඬන්නේ කියලා. කියන්නේ ඒක නිකන් අඬන එක කාන්තාව සතු ආවේනික ලක්ෂණයක් විදිහට තමයි ඒක දැන් හඳුනගෙන තියෙන්නේ. එහෙම. එතකොට අඬනවා කියලා දැන් අපි මොකක් හරි ප්‍රශ්නයක් අහම මිනිස්සෙක් අඬනවා කියන එක වෙන්න පුළුවන්. සමහර විට ඒක එයාගේ මානසික ආවේගය පිට කරන ක්‍රමය. අපිට අඬන එක වැරදි අඬන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අඬලා වැඩක් නැහැ. සමහර අය ගොඩාක් වෙලාවට කරන එක අම්මා කෙනෙක් කිව්වා දරුවා නැති වෙලා වුණ 9ක් 10ක් තාම අඬනවා. එතකොට ඒ දරුවා නැති වුණා ඇත්ත. නමුත් ඒ අම්මා ඇඬුවා කියලා දරුවට පණින්නේ නැහැ. එතකොට ඒ ඒ වෙනුවෙන් අඬනකට වඩා නුවණින් කල්පනා කළේ කොයි දරුවා වෙනුවෙන් පින් දහම් කළ හිත හදාගන්න. ඒ වගේ දෙයකට යොමු වෙන එක ගොඩාක් අඩුයි. මං හිතන්නේ ධර්මානුකූලව ජීවිතය ගත කරන බොහෝම අවුරුන් ඒ කාරණාව දන්නවා පින්වත් මෑණියන් වහන්සේ. ඒ කියන්නේ දැන් තමන්ගේ දරුවන්ට කරන්න පුළුවන් හොඳම දේ එකම දේ ඒක තමයි කියන එක. ඒක තමයි. ඒ කියන්නේ තමන් එක ස්වාමියා අන්තරා වුණා වෙන්න පුළුවන්. නොඑක් විදිහට මේ වුණාම යා ධර්මයේ පැත්තට આવොත් තමන්ටත් පිහිටක්. මිය ගිය කෙනාටත් පිහිටක්. තමන්ටත් සුගතියක් සැලසෙන. ඉතින් ගොඩාක් අය මේ පැත්තට යොමු වෙනවා. සමහර වෙලාවට ධර්මය දන්නේ නැති පිරිස සමහර වෙලාවට මානසික ආවේග පැත්තට පිටිනවා. දැන් අපි හිතමු තමයිට ආදරය අහිමි වුණා. එහෙම නැත්නම් ස්වාමියා වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතා පවත්වලා ස්වාමියා අහිමි වුණා. සමහරට ස්වාමියා එක ගෙදර වාසය කරනවා. Tamanට හිමි නැහැ. එහෙම අවස්ථා එනවා. එතකොට ඒ වගේ ඒවා වෙනකොට ගොඩාක් අය අර ද්වේෂයෙන් හැසිරෙනවා. හොඳින් කියලා බලනවා ඊට පස්සේ රණ්ඩු කරලා බලනවා. ඊපස්සේ ද්වේෂයෙන් අර පලිගන්ට සමහරට ස්වාමියාගේ ආත්මගරුත්වය නැති වෙන්න කටයුතු කරනවා. එහෙම කරලා සමහරට සමහන් තමන් ස්වාමියට රිද්දන්ට වෙනත් අයථා දේවල් වලට ප්‍රසිද්ධිය කියන්නේ ස්වාමියා දැනුවත් වෙන්න ඇරලා දේවල් කරනවා අයථා සම්බන්ධතාව පවත්වන ස්වාමියට රිද්දන්ට. එතකොට ඒ දේවල් කළා කියලා තමන්ට යහපතක් වෙන්නේ නැහැ. ඒකට යා ප්‍රතික්‍රියා කරන ක්‍රමේ නොදැනුවත්කම නිසා. සමහර වෙලාවට ඒ කටයුතු කරනවා සමහරලාට බොහොම රළු විදිහට සමහරලාට ඒ කෙනාට ආයේ මූණ දෙන්න බැරි වෙනකම් සමහරලාට රළු විදිහට ප්‍රතික්‍රියා කරනවා. එතකොට සමහර වෙලාවට තමන්ගේ ආදරෙමේ අහිමි වුණාම ගොඩාක් මානසිකව කඩාගෙන වැටෙනවා. අඬනවා, වැළපෙනවා. ඊට පස්සේ හිතනවා ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? කියලා තමන්ටම සාප කරගන්න ස්වභාවයක් එනවා. තමන්ටම චෝදනා කරගෙන අර ගොඩාක් මානසික කඩාවැටෙන මට්ටමට ඇවිල්ලා අන්තිමට රැකියාව කරගන්න බෑ. තමන්ට වගකීම් තියෙනවා රැකියාවේ හෝ ගෙදර හෝ ඒව ඉෂ්ට කරගන්න බෑ. සමහර විට ස්වාමියා මරණයටපත් වෙලා ඒ විදිහට යම් අඬනවා, වැළපෙනවා. සමහර විට ඒක දරුවන්ට බලපානවා. තමන්ගේ අම්මා ඒ විදිහට අඬනකොට ඒ පුංචි දරුවා වුණාට ඒ දරුවන්ගේ මානසිකත්වයට ඒව බලපානවා. එතකොට ওই විදිහට කටයුතු කළා කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. සමහරලාට රැකියාවේ අර සමහරලාට උසස් වීම අහිමි වෙනවා. බලාපොරොත්තු වෙන දැන් මට මේක හම්බ වෙයි. දැන් මම මෙහෙමයි ඊට පස්සේ මම මෙහෙම ඉන්නවා කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. රැකියාව අහිමි වෙනවා. රැකියාව අහිමි වුණාම මොකද කරන්නේ? එයා ඒක ලැබිච්ච කෙනාට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අසත්‍ය කතන්දර පතුරවනවා. ඊට පස්සේ කෙනාට ඒ රැකියාවේ කරගන්න බැරි වෙන විදිහට කටයුතු සලස්වනවා. ඉතින් නොඑක් විදිහේ බොහෝම අකටයුතුකම් කරන්නට සමහර කාන්තාවෝ පෙළඹෙනවා. ඉතින් ඒ පැත්තකුත් තියෙනවා. තව පැත්තක් තියෙනවා. තවත් කෙනෙක් ඒකට Tamanට පිහිටක් හොයාගෙන ධර්මයේ පැත්තටත් එනවා. ඉතින් ඒ විදිහට આવොත් තමයි යාට ඇත්තටම ඒ ධර්මයට આવොත් තමයි යාට දුකට Tamanගේ ජීවිතය ඇති වුණා ලොකු හිඩසක්. තමන්ගේ දරුවා නැති වෙලා එහෙම නැත්නම් ස්වාමියා නැති වෙලා නැත්නම් ආදරය හිමි වෙලා ඒ වගේ දෙයකට එයා ඒ වෙනුවට ධර්මයේ ආදේශ කරගත්තොත් එයාට මානසික සුවපත්භාවයක් ලබන්න පුළුවන්. දැන් අර යොමු වෙන දේවල් දිහා දැක්කම එය ඉතින් තමන්ගේ ජීවිතේට ලොකු පසුතැවීමක් එකතු කරගන්න දේවලුත් සමහරු එකතු කරගන්නවා. ඒ නිසා එහෙම නොවි ඔබ නිවැරදි විදිහට කටයුතු කරන්න ඕනේ කියන කාරණාව තමයි මේ ධම්සරණි සදහම් පිළිසඳරි අද දවසේ අපි මේ කතාව බහ තුළ අහිවීම් තුළ කොහොමද කාන්තාවක් විදිහට ඔබ කටයුතු කළ යුත්තේ කටයුතු කරන්න ඕන කොහොමද මේ දේවල් ඇත්තටම අපේ ජීවිතයට ගලපා ගැනීම තුළ ඔබට කිසිම විදිහකින් පාඩුවක් සිද්ධ වෙන්නේ ලාභයක්ම තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා තමයි අපි මේ ධර්මකාරණාත් සමගින්ම මේ විග්‍රහය ඔබ වෙනුවෙන් අරගෙන ඉන්නේ පින්වත් මෑණින් වහන්සේ දැන් අපි මේ ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් ආවහම අපේ ජීවිතවලට ස්ත්‍රියක් විදිහට කාන්තාවක් විදිහට මේක නිසා ලොකු මානසික පීඩාවකට ලක් වෙනවා. ගොඩාක් වෙලාවට ලොකු ආතතියක් කරගන්නවා. සමහරක් අය මේ ජීවිත කාලය පුරාවටම ලොකු මානසික ආතතියකින් පීඩා විඳිනවා. සමහරක් අය ඉන්නවා මේක බොහොම සුවසේ ඇයට ගැටලු විසඳ ගන්න, निराකරණය කරගන්න හැකියාවක් තියෙන නමුත් අවස්ථාව අනුව හැම කෙනෙක්ම යම් විදියකින් පීඩනයකට ලක් වෙනවා. එතකොට දැන් ඒක ජීවිතයට බලපාන ආකාරය කොයි විදිහද කියලා අපි අනිවාර්යයෙන් කතා කරන මේ මෑණියන් වහන්සේ මේ අහිමි වීම කියන එක. ඇත්තටම ටියුෂන් නොයේක් හේතුින්ද අහිමි වෙනවනේ. යුද්ධය නිසා අහිමි වුණා ගොඩාක්. අම්මලට දරුවෝ නැති වුණා. එතකොට බිරින්දෑවට ස්වාමියා නැතුව දරුවන්ට තාත්තා නැති වුණා. එතකොට යුද්ධේ දැන් ඉවරයි. නමුත් අහිමි වීම තාම මේ ළමයින්ගේ ඒ තරුණියන්ගේ අම්මලගේ ජීවිත තුල තාම තියෙනවා. ඉතින් එයාලා යුද්ධ ඉවරුණා කියලා සතුටු වෙන්න ඇති. නමුත් තමන්ගේ ඒ තමන්ගේ කෙනා අහිමි වීමේ දුකය තාම විඳිනවා. එතකොට ඒ අයගේ ජීවිතවලට මානසික එන පීඩාව ඒ විඳින පීඩාව අපිට වචනෙන් අපිට මේ වැඩසටහන කතා කරලා අවසන් කරන්න බෑ ටිරේෂා. සමහර වෙලාවට මම මගේ පාසලේ හිටිය එක ගුරුතුමියක් මේ ගුරුතුමිය එතකොට අපි දන්නේ නැහැ එතුමියගේ ස්වාම පුරුෂයා මරණයටපත් වෙලා. මේ ගුරුතුමිය වැඩි කතා නැහැ, කතා කරන්නේ නැහැ. සුදු සාරියක් ඇඳලා කොණ්ඩේ බැඳලා කිසිම ආභරණයක් දාන්නේ නැතුව සාමාන්‍ය බොහොම චාම් විදිහට ඉන්නේ. එතකොට පාසලේ නොයෙක් උත්සව තියෙනවා, ක්‍රීඩා උත්සව, නොයෙක් දේවල් කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. මම හිතන්නේ අවුරු මං දකිනකොට අවුරුදු 10කට විතර කලින් තමයි ස්වාමියා මරණයට පත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් ගුරු මෑණිගුරු කතා කරනවා ඇයි එහෙම දුක් විඳින්නේ කියලා. නමුත් අපි දන්නේ ඒ බිරිඳ මොන වගේ තමන්ගේ ජීවිතේ මොන වගේ හිඩසක් එක්කද ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ අනිත් අයත් එක්ක වැඩි කතා බහක් නැහැ, සතුටු බවක් නැහැ. ඉතින් ඒ තුලින් ඇතිවෙන හිඩස කොයි වගේ එකක්ද කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ වගේ සමහර වෙලාවට සමහර ඒ එක එක්කෙනා තමන්ගේ අහිමිව ප්‍රකට කරන ක්‍රමය. තමන්ගේ දුක ප්‍රකට කරන ක්‍රමය. සමහර ගොඩාක් මානසික පීඩාවලට පත් වෙලා මොකද කරන්නේ සමහරලාට තමන්ගේ සාමාන්‍ය කටයුතු කරගන්න බෑ. රැකියාව කරගන්න බෑ. එතකොට දරුවන්ගේ කටයුතු කරගන්න බෑ. දැන් ඒ කෙනා තේරුම් ගන්න ඕනේ තමන්ගේ දේ අහිමි වුණාට තමන්ට ඊළඟ අනාගතය තමන් සකස් කරන්න ඕනේ. තමන්ගේ දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අනාගතය තමන් අතේ තියෙන්නේ. තමන්ගේ වගකීම් ඉෂ්ට කරන්න ඕනේ කියලා එයයි කල්පනා කරන්න ඕනේ. ඉතින් මානසික පීඩාවක් එනව වෙන්න පුළුවන් සමහර වෙලාවට කායිකව ඒව ප්‍රකට වෙනවා. සමහර වෙලාවට බොහෝ වෙලාවට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට බිරිඳ හෝ ස්වාමියා හෝ කලුරිය කරපුවම අනිත් සහකරු හෝ සහකාරී ඉක්මනින්ම මරණයටපත් වෙනවා. කියන්නේ ඒ තරමට එයයි ලොකු මානසික අහිමි වීම හින්දා ඒක දරා ගන්න බැරි ස්වභාවයක් තියෙනවා. සමහර වෙලාවට ආදරය අහිමි වුණාම වෙන්නේ දැන් ඉගෙන ගන්න ළමයෙක් නම් දැන් ඔන්න තමන්ගේ පෙම්වතා තමන්ව අතහැර ගියොත් එහෙම උඩ විඳවනවා. තමන්ටම සාප කරගන්නවා. තමන්මයි යයි මට මෙහෙම වුණේ මගේ වැරද්ද මමමයි කිය අර තමන්ගේ අනාගතේ තමන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන් සකස් කරගන්න ඕන කොටස තමන්ගේ රැකියාව පැත්තෙන් සකස් කරගන්න ඕන කොටස ඔක්කොම අමතක කරනවා. ඔක්කොම අමතක කරලා අරක මැත්තේම තමන්ගේ ජීවිතය ගත කරන අර පළල් හිතක් නැහැ. ඒ කියන්නේ තමන් දැන් මම මට මෙහෙම වුණා තමයි. ඒක මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි. නමුත් මම මෙහෙම කල්පනා කරන්න ඕනේ කියලා එයා හිතන්නේ නැහැ. අරකම හිත හිත ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම කළේ? ඇයි මම මේ විදිහටනේ හිටියර තමන්ගේ අර සානුකම්පිත ස්වභාවය තමන්ගෙන අර ආත්මානුකම්පාව ඒකට කියන්නේ. يعني මම නිවැරදි මම මෙහෙම හිටියා ඇයි මට මෙහෙම කරන්න කියලා ඒකම හිතලා මානසික රෝගීන් බවට පත් වෙනවා. මානසික ආතතියටපත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ සියලු කටයුතු තමන්ගේ මුළු ජීවිතයම ඒක මත්තේම අවසන් කරගන්නවා. ඒක තැනකදී සිද්ධ වුණා. ඒ කියන්නේ අපි අපි දැන් ඒ ආදරය අහිමි වීමනේ. සමහරවිට දරුවෝ අහිමි වුණාම. ඒක මම අහලා තියෙන එක දමිල පවුලක දරුවෝ දෙන්න පුංචි දරුවෝ දෙන්නේ කලපුවක නාන්න ගිහින් මොකක් හරි වෙලා මේ දියගිලිලා මැරෙනවා. මේ අම්මයි තාත්තයි අඬනවා අනේ අපි අපේ දරුවෝ දෙන්න නැතුව ජීවත් වෙලා වැඩක් නෑ කියලා. එතකොට ඉතින් කොහොමත් ඉතින් එහෙම අඬනවනේ. එහෙම. අනිත් අය එච්චර හිතන්නේ. නමුත් පස්සේ එදාම රෑ මේ අම්මයි තාත්තයි කරන තමන්ගේ ගෙදර ඉදිරිපස ගහක මේ එලිලා මේ සියදි විහානි කරගන්නවා. එතකොට ඒ විදිහට තමන්ගේ ජීවිතයෙන් පවා වන්දි කියනවා. එතකොට අපි අහලා තියෙනවා දර නේපාලේ රාජකුමාරයා තමන්ගේ ආදරයට දෙමව්පියෝ එරෙහි වුණා කියලා මොකද කරන්නේ? තමන්ගේ අම්මා තාත්තා පවුලේ සියලු ඥාතීන් මරණයටපත් කරලා තමනුත් ජීවිතේ නැති කරගත්තා. එතකොට තමන්ගේ ආදරය අහිමි වුණා කියලා අපි ඒ විදිහට කටයුතු කරා කියලා. ආවේගශීලීව හැසිරුණා කියලා. තමන්ගේ මානසික කඩාගෙන වැටිලා ඒ මත්තේම දුක් කියලා ඇඬුව කියලා ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒක තමනුත් දුකටපත් වෙනවා තමන්ගේ සමීපතම තමන්ගේ ඥාතීන් දෙමව්පියෝ දුකටපත් වෙනවා විතරයි. ඉතින් ඒකට දැන් රැකියාව අහිමිවීම ගැන කිව්වොත් ත්‍රිේෂා දැන් අපේ ගොඩ තියෙන මානසිකත්වය තමයි මේ ඉහළම රස්සාවක් කරන්න ඕනේ. පොඩි එකක් කරලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රස්සාව ධාර්මිකද අධාර්මිකද කියන එක නෙමෙයි බලන්නේ. උසස්ද කියන එක විතරයි. එතකොට රැකියාව අහිමි වුණාම අර පුංචි තැන ඉඳන් නැගිටින්න කැමැත්තක් නැහැ. දැන් කඩල ටිකක් කඩේකට විකුණන පුංචි දෙයක් කරලා ටිකෙන් ටික පියවරෙන් පියවර ඒවට කැමති නෑ අර ඉහල රැකියාවක් කරන්න ඕන. ඉතින් එතකොට තමන් අර තමන්ට අවංක වෙලා පුංචි රැකියාවකින් හරි තමන්ගේ ජීවිතේ පටන් අරගෙන සාර්ථක භාවයට පත්වන එක තමයි රැකියාවක් අහිමුණොත් කරන්න තියෙන හොඳම පිළියම මානසික පීඩාවට පත්වන එකට වඩා. එනිසා මේ කතා බහ අරගෙන යනකොට ඇතැම් විට අපේ ජීවිතයේ තියෙන සමහර දුර්වලතා ඔබට මුණගැහෙන්නට පුළුවන් අනේ මටත් මෙහෙම හිතෙනවානේ සමහරක් වෙලාවට මගේ ජීවිතයේ තහිමීම් තුළ මම මෙහෙමනේ කටයුතු කළේ තවදුරටත් මට මෙහෙම හිතෙනවානේ කියලා ඔබටත් සමහරක් වෙලාවට ඔබේ හිතටම යම් විදිහකින් පැනයක් ගොඩනගෙන්නට පුළුවන්. ඉතින් මේ දේවල් වලට අපි සාර්ථක විදිහට ධර්මානුකූලවම තමයි විසඳුම් ලබා දෙන්නේ. මොකද මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකට ධාර්මික විසඳුම් අපිට හොයාගන්න පුළුවන්. ප්‍රශ්න තියෙන අපිට ඒවා පේන්නේ නැහැ. ප්‍රශ්නයක් ආවට පස්සේ අපිට ඒක උත්තරය හොයන එක හරි පටු විදිහට තමයි දැනෙන්නේ. නමුත් ඊට වඩා පුතුල විදිහට දකින්න නම් ඔබ ඊට වඩා පෘථුළු විදිහට කල්පනා කරන්න පුළුවන් හොඳ ආකල්පමය හැකියාවක් ඔබට තිබිය යුතුයි. ඉතින් ඒක තමයි මේ ධම්සරණින් සදහම් පිළිසඳර තුළින් අපි ඔබේ ජීවිත තුළ ගොඩනගන්නට උත්සාහ කරන්නේ. දැන් අපි රැස්ටි කතා බහ කරන්න මේ ධර්මයේ විස්තර කරන අහිමිවීම මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ හොඳම උදාහරණ අපිට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කාලයෙන්ම ලබා ගන්නට පුළුවන් මොකද මේ ඇත්තටම ඒ කාලේ ස්ත්‍රීන් පවා මේ විදිහට වේදනාවන් වලට දැඩිසේ අහිමිවීම වලට සමහරක් ඒවා හිතනවා මේ වර්තමානයේදී අපි අඬන්නේ වැළපෙන්නේ මොනවටද කියලා ඉතින් ඒ තරම් අහිමිවීම එක්කම ඒ අය ජීවිත ජය ගත්තා. පින්වත් මෑණියන් වහන්සේ ධර්මානුකූලව අපිට මේ විග්‍රහයක් කරන්න මේ පිළිබඳව ඒ කාලයේදී අතීතයේදී කොහොමද මේ කාන්තාවන් මේ වැළපීම් අහිමිවීම එක්ක කටයුතු කරේ කියලා. ඔව් ඩිරිෂ ඇත්තටම යුග ගානකට කලින් වුණත් ස්ත්‍රියකට මුණ දෙන්න සිද්ධ වෙච්ච දේවල් සමානයි. එහෙමයි. අතීතෙත් මුණ දුන්නා වර්තමානෙත් මුණ දෙනවා අනාගතෙත් ওই දේ එහෙම විදිහටම වෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙනසකට තිබ්බේ මිනිස්සුන්ට දුක් විඳින්න ලැබිච්ච එක නෙමෙයි. දුක් විඳින්න ලැබෙනකොට අහිමි වෙනකොට ඒකට උත්තරයක් තිබ්බා. ඒ උත්තරේ තියෙනකොට උත්තරේ කරා යන්න තරම් හිතේ හයියක් තිබ්බා. එතකොට ටිරේෂා ඒ කාලේ මිනිස්සුන්ට කියන්නේ විශේෂයෙන් ස්ත්‍රීන්ට ඒකී තිබ්බ සමාජය තුළ ලොකු තාඩන පීඩන පිළිගැනීමක් නැහැ අහිමි වුණා කියලා ඒක සලකන්නේ නැහැ අහිමිවීමක් විදිහට ඒ විදිහට ගොඩ ලොකු ගැටලු තිබ්බා නමුත් අම්මා කෙනෙක් හැටියට එහෙම නැත්තම් තරුණියක් විදිහට දියණියක් විදිහට ඒ අයට අහිමිවීම දරාගන්නට ලොකු මානසික හැකියාවක් තිබ්බ ධර්මයක් එක්කලා ඒක තමයි එතන තියෙන කැපී පෙනෙන වෙනස එතකොට ටිරේෂා මේ බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේහිනේ පියේහි මනා මනාපේහි නානාභාවෝ විනාභාවෝන්ති කියන්නේ ආස කරන කැමැති ප්‍රියමනාප ආදරය කර හැම දෙයක්ම වෙන්වෙන්න වෙනවා කියලා. පුරුෂයෙක් වෙන්න පුළුවන්. ඒක පිරිමියෙක් ගෑණියෙක්ද වෙනස කියන පුරුෂත්වයේ නෙමෙයි වෙනස. කාන්තාවක් වෙන්න පුළුවන්. පුරුෂයෙක් වෙන්න පුළුවන්. පැවිද්දෙක් වෙන්න පුළුවන්. එතකොට පැවිදි වෙච්ච අපි පවා හිතන්ට කිව්වා ප්‍රියමනාප අයගෙන් වෙන්වෙන්න වෙනවා කියලා. ගොඩක් අය ඔකට අකමැතිනේ. එහෙම. දැන් මම මැරුණොත් කියලා බිරිඳ අහන ස්වාමියාගේ. අයියෝ මතක් කරන්නවත් එපා කියනවා. කැමති නෑ. එහෙම. එතකොට කියන මේ මම මැරුණොත් එහෙම ඔයා මොකද කරන්නේ කියලා අහනවා. අනේ කියන්න එපා කියනවා. يعني ඒක අහන්නවත් කැමති නෑ. නමුත් ඒක කවදා හරි දවසක කාලය ගැන ගැටලුවක් නැහැ. නමුත් ඔය මූණ දෙන්න සිද්ධ වෙනවා. කවදාවත් අම්මා කෙනෙක් තමන් දරුවෙක් උකුලේ නැලවෙනකොට හිතන්නේ මේ දරුවා මැරුණොත් මට මොනව වෙයිද කියලා. එක තැනක මං අහලා තියෙනවා ඒක තරුණ අම්මා කෙනෙක් උඩ තට්ටුවේ ඉන්නකොට මේ පුංචි දරුවා අවුරුදු 1මාරක දෙකක දැන් අර ඇවිදින වයස. හොඳට නාවලා ලස්සන ඇඳුමක් අඳන මොකක් හරි දෙයකට අහක බැලුවා. මේ පුංචි දරුවා මොකක් හරි දෙයකට දඟ කරන්න ගිහිල්ලා උඩ තට්ටුවෙන් වැටුණා. සද්ද ඇහෙනකොට බලනකොට දරුවා බිම මෙයාම විලාප තියාගෙන දිව්වා. තමන් මේ පුංචි මොහොතකට කලින් අර නාවලා කරලා තිබ්බ දරුවා ඒ අම්මට ආය අතට ගත්තේ මල කඳක් විදිහට. ඒ අම්මා කියලා තියෙනවා මම ධර්මයේ අහපු හින්දා මම බේරුණේ කියලා. මම ජීවත් වෙන්නේ ධර්මයේ අහපු හින්දා කියලා. එතකොට එහෙනම් මේ ධර්මයෙන් ඒ කාලේ විතරක් නෙමෙයි. දැන් උනත් මොකක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් තියෙනවා ටිකේෂන්. ඒ කියන්නේ මතක් කරලා, ඒ කියන්නේ තමන් නැවත නැවත සිහි කරනවා නම් මට මෙහෙම වුණොත් මම කොහොමද මේකට මුණ දෙන්නේ කියලා. ඒකේ ලොකු උපකාරයක් තමන්ට ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකට හොඳ උදාහරණයක් තියෙන බුද්ධ කාලේ එක අම්මා කෙනෙක්. ඇය ඇයගේ නම තමයි බන්දුල මල්ලිකා. බන්දුල මල්ලිකා කියලා කියන්නේ පුංචි කෙනෙක් නෙමෙයි. සේනාපති කියන්නේ යුද හමුදාපතිගේ බිරිඳ. ඇයට 15 සතාවක නියුන් හම්බුණා. පුත්තු 30ක් ඉන්නවා. මේ පුත්තු හොඳ තරුණයි, හරි ලස්සනයි. පිරිසත් එක්ක යනකොට මුළු පාර මිනිස්සු එකතු වෙලා බලනවා. දැන් රජුරවන්ට ගේලම් කියලා කියලා කියලා කිව්වා මෙයාලා රජකම ගන්නටයි යන්නේ දැන් මොකක් හරි කරන්න කියලා. ඉතින් එක දවසක් මොකක් හරි කුමන්ත්‍රණයකට අහු වුණා මේ පුතාලා 30 දෙනයි එතකොට දරු පුතාලා 30 දෙනයි මහත්තයයි තමන්ගේ ස්වාමියයි එක සැරේ කුමන්ත්‍රණයකින් ඝාතනය කරන මේ අසනීපයක් වෙලා නෙමෙයි යුද්ධෙට ගිහිලා ජාතිය වෙනුවෙන් දිවි පුදලා නෙමෙයි ඝාතනය වෙන. එදා මේ අම්මා තමන්ගේ ස්වාමියා යුද්ධෙට ගිහිල්ලා මොකක් හරි දන්නේ නැහනේ දාන බෙදෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් රහතන් වහන්සේලාට දාන බෙදෙන අතරේ මිනිස්සු කලබලෙන් කලබලෙන් ඇවිල්ලා පුංචි තුණ්ඩුවක් දුන්නා. තුණ්ඩුව දුන්නාම අය මේක බැලුවා මොකද තියෙන්නේ කියලා. බලලා එහෙම මේකේ ඉන්නේ ගහගෙන දාන බෙදෙනවා. දාන බෙදෙනකොට මේ මැටි භාජනනේ තියෙන්නේ. එහෙම. ඒක කාන්තාවක් අතෙන් 16ක් අතින් මේක ටිකක් සද්දට බිඳුණා. බිඳුණකොට ඒ වෙලාවේ අය දාන බෙදමින් හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේට. සාරිපුත්ත මහරහතන් වහන්සේට දාන බෙදමින් ඉන්නකොට මේ ඇය බැලුවා. බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා පින්වත් දේවිය බින්දෙන දේවල් බින්දෙනවනේ. හිතුව දැන් මේ ඉහළ පන්තික කාන්තාවක් මේ හිත හරියන්නේ නැති වෙයි කියලා. කිව්වා අනේ ස්වාමීනි උක මොකක්ද කිව්වා. මේ බලන්න කිව්වා මේ පණිවිඩේ. මේ පණිවිඩේ තියෙන්නේ කුමන්ත්‍රණයකින් තමන්ගේ ස්වාමියයි දරුවෝ 30 දෙනයි. 30 දෙනයි ඝාතනය කරලා. තමන්ගේ දරුවන්ගේ මරණේ පණිවිඩේ හම්බ වෙලා ඒ අම්මා සංසුන්ව දාන බෙදනවා. ඒ අම්මට දරුවෝ කෙරෙහි ආදරයක් නැතුව නෙමෙයිනේ. අම්මා කෙනෙක්ගේ මුළු ජීවිතේම තියෙන තමන්ගේ ස්වාමියා දරුවෝ ඔය ඔය වටේ තමයි අම්මගේ තියෙන ජීවිතේ. එතකොට ඒ අම්මට දුක නැතිව නෙමෙයි. ඒ කියන්නේ ඒ අම්මයි වාජනේ පැත්තක තියලා හඬා වැළපෙන අනේ මං දාන්නේ දුන්නේ මොකටද කියලා ඇඬුවේ නැහැ. ඒ අම්මා කලින් හිතලා තිබ්බා. මේ වගේ දේවල්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එයාමගේ දරාගැනීමේ හැකියාව දැන් හිතන්න ඇත්තට මේක නිකන් කතාවක් වගේ හදපු කතාවක්. වර්තමානයේ වුණා නම් පිනත් මෙන්නස සමහරක් විට අපි මේ දෙන දානිනුත් වැඩක් නැහැ නේ කියලා දාණයටත් ගරහලා තමයි. ඒක තමයි කියන්නේ ඒ අයට අර දරාගැනීමේ මානසිකත්වයක් නැතිකම තමයි මූලික හේතුව වෙලා තියෙන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ දේ තමයි නැවත නැවත හිතන්න කිව්වා. මම ප්‍රේමනායක අයගෙන් වෙන්වෙන්ට වෙන කෙනෙක් කියලා. හිතනකොට හිතට හයියක් එන මම මේක කොහොම හරි ඔරොත්තු දීලා ඉන්නවා කියලා. තව සිදුවීමක් තියෙන විශාකගේ මිනිපිරියක් නැති වෙලා. මේ විශාකාට විශාකට ගොඩාක් දරු පරපුරක් හිටියනේ. එහෙම. හරි හුරතල් මිනිපිරියක් මැරිලා. දැන් කලුරිය කළා ඇය මොකක් හරි දැන් භාගතුන් වහන්සේ ඉදිරියට මෙනකොට භාගතුන් වහන්සේ තේරුණ තේරෙන මොකක් හරි දුකකින් තමයි කියලා. කිව්වා ඔබ මිනිපිරියට ආදරේ අනේ කිව්වා ස්වාමීනි මම හරි ආදරේ කිව්වා. ගේ පිරිලා කිව්වා. කිව්වා කැමතිද දරුවන්ට කිව්වා. මේ මේ සවැත් නුවරම ඉන්න දරුවෝ ටික හිමි වෙනවට කැමතිද කියලා ඇහුවා. අනේ කොච්චර දෙයක්ද කිව්වා. දැන් ඉතින් ආදරය කරන අම්මා කෙනෙක්ගේ ස්වභාවය. කිව්වා දවසකට කොච්චර මැරෙනවද කියලා ඇහුවා. හතර පහ දෙනා මැරෙනවා කිව්වා. එහෙනම් ඔබට හැමදාම අඬන්න වෙන්නේ කිව්වා. කාරණේ තේරෙන භාගතුනාස වදාලා පින්වත් විශාකා ප්‍රියමනාප දේවල් 100ක් තියෙනවා කියලා කියන්නේ දුක් 100ක් තියෙනවා කියන එක. එක ප්‍රියමනාප දෙයයි නම් තියෙන්නේ එක දුකයි තියෙන්නේ. කිසිම ප්‍රියමනාප දෙයක් නැත්තම් දුක් මොකුත් නැහැ කියන. ඒතකොට දැන් තේරුම් ගන්න ඕනේ Tamanට ප්‍රියමනාප දේව කොච්චරක් තියෙනවද? දුක් කොච්චරක් තියෙනවද කියන එක. ඉතින් එතකොට ඒ වගේ දේවල් ධර්මයේ අහනකොට යාට යම්කිසි මානසික කුසලතාවයක් ඇති වෙනවා. දරා ගැනීමක්, උරුත්තු දීමක්, ජීවිතය ගැන යම්කිසි බරපතල විදිහට හිතෙන ස්වභාවයක් ධර්මයෙන් තමයි හැකියාව ලබලා දෙන්නේ. එතකොට ත්‍රිේෂා ගොඩාක් කාන්තාවන්ගේ තියෙනවනේ එක්කෝ Tamanගේ පෙම්වතා විවාහ වෙන්න සිටින කෙනා සහකරු. එමෙ නැත්තම් තමන්ගේ ස්වාමියා මිය ගියාට පස්සේ ගොඩාක් කාන්තාවන්ගේ ස්වභාවයක් තියෙන මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. ඒක අපි දැකලා තියෙනවා. එහෙම. ඒ කියන්නේ දැන් ආදරය කඩා වැටීමෙන් එයා ටික කාලයක් ගිහිල්ලා ඔන්න මොකක් හරි ආය මානසිකත්වයක් හදාගෙන යම් කිසි විදිහකින් එයා ආයේ ගොඩනගා ගන්න බවක් තියෙනවා. නමුත් ස්වාමියා හරි විවාහයට යෝජිත වෙලා ඉන්න කෙනා කලුරිකරත් ගොඩාක් මානසිකත්වය කඩාගෙන වැටෙනවා. හොඳ උදාහරණයක් තියෙනවා මේ උබ්බරි කියලා දේවියක්. මේ දේවියගේ ස්වාමියාගේ තම නම බ්‍රහ්මදත්ත. රජුරුව කලුරිය කළා මේ දේවියගේ වැඩේ අඬනවා. උදේම යනවා ගිහිල්ලා අඬනවා අනේ බ්‍රහ්මදත්ත ඔයා කොහෙද කිය මහා විලාපයක් තියලා අඬනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩලා අහනවා ඔබ අරනේ කොයි බ්‍රහ්මදත්තටද කියලා ඇහුවා. කිව්වා මේ මගේ ස්වාමියා කිව්වා මට ආදරෙන් සලකපු මේ බ්‍රහ්මදත්ත කිව්වා. මෙතන දැන් රාජකීය සොහොනක්නේ. එහෙම. කිව්වා මේ මේ සොහොනේ දවල තියෙන 84000ක් රජවරු ඔක්කොගම නම බ්‍රහ්මදත්ත කිව්වා. කොයි බ්‍රහ්මදත්තද කියලා. කිව්වා මේ චූලනී බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ පුතා කිව්වා. පංචල්ල රටක දැන් විස්තරේ කියනවා දැන් හිතේ අමාරුවට දැන් සාමාන්‍ය දුක හිතුනහම අර අපි ඇහුවේ නැතත් විස්තරේ කියනවනේ මෙයත් කිව්වා කියනකොට කිව්වා ඔය 84000ටම බිරිඳ වුණේ ඔබ කිව්වා. ඇයි කලින් අර 80 83000 ඔක්කොම අතහැරලා ඉතින් අන්තිමය වෙනුවෙන් අඩන්න කිව්වා. එතකොට ටිකක් එයාගේ ඇඬිල්ල නැවතුණා. දේවිය අහනවා එතකොට ඔය ඔක්කොගෙම බිරිඳ මමද කියලා ඇහුවා. ඔව් කිව්වා. එතකොට ඇයි අර ඔක්කොම අතහැරලා එතකොට මම කාන්තාවක් වෙලා දීපදුනේ කියලා ඇහුවා. ඔව් කිව්වා. අඬන එක නැවතුණා. දැන් අපි අපි මේ ජීවිත අනි හරියට අපි පළවෙනියට ඉපදුනා වගේනේ අපි කල්පනා කරන්නේ ඒෂා. එතකොට මේ පළවෙනියටම විවාහ වෙලා පළවෙනියටම හම්බෙච්ච දරුවා පළවෙනිම ස්වාමියා විදිහට සැලකන්නේ. නමුත් අතීත සසරේවත් එක බලද්දී මේ වෙලා තියෙනව ඇති දෙයක් නෙවෙයි. එතකොට මේ උබ්බරි දේවියට සිහි කල්පනා ඉපදුනා. හරි සංවේගුණා. මෙච්චර කාලයක් මං අනිත් අයටත් ආදරෙන් ඉඳලා ඒ අයත් මැරිලා ගියා. දැනුත් මැරෙනවා. මට අනාගතෙත් ඕක නෙවෙන්නේ. හරි සංවේග වෙලා ධර්මයට ඇවිල්ලා අරහත්ත්වයටපත් වුණා. ඉතින් එතකොට ඒ වගේ බුද්ධ කාලේ හිටිය කාන්තාවට පවා දෙමෝපිය අහිමි වුණා. දරුවෝ අහිමි වුණා. ස්වාමියා අහිමි වුණා. ආදරේ නැතුව ගියා. එතකොට ওই යුද්ධ කාලවල දැන් එතකොට කිඹුල්වත් නුවර අර ශාක්‍ය සංහාරය වෙද්දි තමන්ගේ ඇස් දෙක ඉස්සර තමන්ගේ අම්මා තාත්තා මැරෙනවා. තමන්ගේ ස්වාමියා ජීවිතේ නැති වෙනවා. ඉතින් ඒව දරාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මියම කල්පනා කරලා. ධර්මයේ මේල්ලිලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ එකම කාරණේ තමයි බුද්ධ කාලේ කාන්තාවටත් මේ දුක් උරුම වුණා. අහිමි වීම තියෙන එකට තිබ්බා. වර්තමාන කාන්තාවටත් අහිමි වෙනවා. අනාගතේ ඒක එහෙම වෙයි. හැබැයි බුද්ධ කාලේ ඒකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උත්තර ලැබුණා. ඒ උත්තර ලැබෙනකොට ඒවා ඒක අල්ලගෙන හිත හදාගන්න හොඳ හයිය හිතක්. හොඳ පෞරුෂයක් ඒකාන්තාවට තිබ්බා. ඉතින් දැන් වෙනසකට තියෙන්නේ අර පෞරුෂය හදාගන්න ටිකක් අමාරුකම මිසක් ධර්මයේ අඩුවක් නෙමෙයි. නෙමෙයි. ඉතින් ඒ නිසා ධර්මයේම ඇහුවොත් ඔබ අහිමි වෙච්ච කෙනෙක් නම් මේ කියන ඕනම කාරණික ආදරය අහිමි වුණා වෙන්න පුළුවන්. ස්වාමී අහිමි වෙලා වෙන්න පුළුවන්. දරුවෝ අහිමි වෙලා වෙන්න පුළුවන්. ඔබට හිත හදාගන්න ක්‍රමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට කල්පනා කළොත් ඒ දුක නිවා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි මේ සංසාර ගමන තුළ අපි මොනතරම් අපේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් අඬලා තියනවාද? ඒ ගැන අපි ඇත්තටම දන්නේ නැහැ. නමුත් අපි මේ ජීවිත කාලය තුළ කවුරු හරි කෙනෙක් අපිට අහිමි වුණොත් අපි කොයිතරම් තවමත් හඬා වැළපෙනවාද? මේ සංසාර ගමන තුළ අපි එහෙම අපේ නෑදෑ හිතවතුන් වෙනුවෙන් අඬපු තරම මේ මහා සාගරයේ පරාද කරනවා කියලා අපි අහලා තිනවා පින්වත් මෑණියන් වහන්සේ. ඒ තරම් කඳුළු අපි හෙලලා තියෙනවා. එනිසා Tamanගේ ජීවිතවල අපි හැම කෙනෙකුගේම ජීවිතවල ජීවිත අවබෝධයෙන් කටයුතු කිරීම නේද පින්නදන්නේ යම්සි මානසික හැකියාවක් තියෙන්න ඕනේ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ගොඩයි කරන්නේ Tamanටම සාප කරගන්නවා ඒ කියන්නේ මමයි මගේ වැරද්දයි මෙච්චර හොඳ කරනවා හොඳට කරා කියලා ඒක මං අහලා තියෙ ඒක අම්මා කෙනෙක් කිව්වා පුතාට මොකක් හරි සත්කමකට යොමු කරා. සත්කමේ මොන හරි අඩුපාඩු සිද්ධ වුණා හෝ මොන හරි යම්කිසි හේතුවක් හින්දා හදිසි අතුලත් කිරීම කරලා අවෂධ ලබා දුන්නා. මොකක් හරි හේතුවක් මේ දරුවක් මරණයට පත් වෙනවා. මේ අම්මා අඬන මං හින්දා මගේ පුතා මැරුණේ. මං හින්දා මෙහෙම වුණේ. නමුත් ඇත්තට මේ අම්මා කරේ හොඳකටනේ. එහෙම. කර්මානුරූපී ළමයාට අවශ්‍ය තිබ්බ විදිහට ඒක උනේ. නමුත් ගොඩ අයක මෙහෙම එකක් තමයි අර ධර්මයේ කිව්වත් ඒක අල්ලගන්න හිතේ හයියක් නැහැ. හිතනම මගේ අර තමන්ගේම දුර්වලකම හිත හිතා තමන්ට වෙච්ච දේවල් හිත හිතා අර ඒකමත් තේම තමන්ගේ ජීවිතේ ගත කරන මිසක් අර ඒක අතෑරලා දාලා ධර්මයට එන්න කල්පනා කරන මානසික හැකියාව මදි. ඒ ගොඩාක් වෙලාට වෙන්නේ පින්නතෙන් සර මතු පිටින් පේන ඇත්තට වඩා අපි නොපෙනෙන බොරුවට කැමති. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් මේ බොරුව පස්සේ ගිහිල්ලා මුලා වෙලා අවසානයේ හඬා වැටිලා Tamanට ලැබෙන දෙයක්වත් අනිත් අයට ලැබෙන දෙයක්වත් නෑ. දැන් මෙහෙම කතා කරගෙන යනකොට සමහරක් විට ඔබට හිතෙනවා ඇති අර ප්‍රශ්නය තමන්ගේ නොවන තාක්කල් පිළිතුරු දාර්ශනික විදිහට දෙනවයි කියලා. නමුත් ඒක නෙවෙයි ඇත්තටම මේක බුද්ධියෙන් ඔබ සිහි කල්පනාවෙන් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම බොහෝ දේවල් තියෙනවා මේ තුලින් අපේ ජීවිතවලට එකතු කරගන්න. අර පින්වත් මෑණින් වහන්සේ කිව්වා වගේ අපිට ස්ථිර විසඳුම් ලැබෙන්නේ ධර්මයේ තුලින්ම පමණයි. ඒ නිසා මේ ස්ථිර විසඳුම් ගලපා ගැනීම තුලින් තමයි අපිට තියෙන වේදනාවන් අර අහිමි වීම වල තියෙන දරා ගැනීම අපිට කරන්න හොඳ හැකියාවක් ලැබෙන්නේ ඇත්තටම මේ ධර්මකරණ අපේ ජීවිතවලට ගලපා ගැනීමෙන්ම පමණයි. ඉතින් මේ පිළිබඳවත් මතක් කරන ගමන් පින්වත් මෑණින් වහන්ස අපිට තවත් තියෙන මේ පිළිබඳව කතා බහ කරන් දැන් ධර්මානුකූලව හිතලා කොහොමද කෙනෙක් අහිමි වීම පිළිබඳව උපේක්ෂාවෙන් කටයුතු කරන්න ඕන මං හිතන්නේ තවත් අතීත කතා ඕනතරම් අපිට උදාහරණ විදියට අරගන්න පුළුවන් දැන් පටාචාරාවන් පිළිබඳව කතා කරත් කිසා ගෝතමිය පිළිබඳව කතා කරත් හැබැයි ඒ අවසානයේදී මේ රහත් තෙරණිවරුන් බවට පත් වෙලා Tamanගේ ජීවිත සාර්ථක කරගන්න ඒ වාසනාව ඒ පින් මහිමේ තිබුණා මොකද භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි කාලයේදී දේවල් සිද්ධ වෙච්ච නිසා නමුත් ධර්මය අපිට තවමත් තියෙනවා මේ ධර්මයේ තුලින් අපිට ජීවිත ගොඩනගා ගන්න හැකියාව තියෙනවා පින්වත් මෑණින් වහන්සේ මේ ගැනත් අපිට අනුකම්පාවෙන් පහදා දෙනසේක්වා. ඔව් ඇත්තටම ටේෂා බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ජීවිතේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන් දෙයක්. එහෙමයි. මිනිස්සු කාන්තා විශේෂයෙන් කාන්තාව මේ ධර්මයෙන් හිත නිවා ගත්තා. දුක දුරු කරගත්තා. දැන් ටිරේෂ මතක් කරා වගේ පටාචාර කතා අපි කවුරුත් දන්නවා. එහෙමයි. දහම් පාසලේදී බණ කතාවේදී අපි හැම වෙලෙම පටාචාරයේ සිද්ධිය ඇහුවා. නමුත් ඕක ඇත්තටම සිද්ධ වුණොත් කොයිතරම් අපිට ඒක නිකන් ගොතපු කතාවක් වගේනේ. එතකොට මම අහලා තියෙනවා ඒක කාන්තාවක් අර නූතන පටාචාර කියලා මං හිතන්නේ මහා මේක පුවත්පතෙත් ඒක සිද්ධිය යමු වුණා. ඒක අම්මා කෙනෙක් මොකක් හරි ත්‍රස්තවාදී ප්‍රහාර නිසා මේ අම්මගේ ඇස් ඉස්සරහාම තමන්ගේ පුත්තු දෙන්නයි ස්වාමියයි මරණයටපත් වෙනවා. අන්තිම මොහොතේ මේ කියන්නේ ගොඩාක් වද දීලා මරණයටපත් කරවන්නේ අන්තිමට කතා කරන පුතේ මම මොකද කරන්න ඕනේ? නෑ අම්මේ වැඩක් නෑ මම මැරෙනවා කියලා දරුවෝ තමන්ගේ අතේ මැරෙනවා. තමන්ගේ ස්වාමියා මැරෙනවා. මේ අම්මා අන්තිමේටම මේ තමන්ගේ දුව ගාවට යනවා. දුවත් මොකක් හරි අසනීපයක් හැල්ල මාසෙකින් දෙකකින් මැරෙනවා. අන්තිමට මේ අම්මර දැන් හිතන්න මැරුණා කියන ආරංචිය එනවට වඩා ටිරේෂ ඔක අමාරු මැරෙනවා දකින්නකොට. එහෙම. මේ තමන්ගේ ඇස් දෙක ඉස්සරහම වුණාම ඒක කොච්චර අමාරුද දරාගන්න. මේ අම්මා අන්තිමට තමන්ගේ දුවත් මැරුණා. හිතුව වැඩක් නැහැ මට ජීවිතේ මේ අම්මා ගොඩාක් මානසික වැටිලා ඖෂධ පාවිච්චි කරලා හිතුවා මොන හරි කණීරුවට හරි මොන හරි දෙයක් අරගෙන ජීවිතේ නැති කරගන්න යනවා දැන් දුවගේ සොහන ගාවට. යනකොට මේ අම්මගේ වාසනාවට මේ ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ පිරිසක් දානකට යන අසපුවට. කිව්වා යමු කිව්වා. බලෙන් එක් කරගෙන ගියා. යන්තම් බන කතාවට පටාචාරගේ කතාව ඇහුණා. මේ අම්මා හිතුව මට වෙච්ච දෙයම වෙලා තියෙන්නේ. මෙයාම ටික ටික හිතන්න ගත්තා. බන ටික ටික ඇහෙනකොට මේ අම්මා හිතුව මට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි මේක. ගොඩාක් අයට වෙච්ච දෙයක්. මේ වර්තමානෙම කොච්චරක් අයට වුණාද? ඔතන අපි හිතන්නේ. එහෙමයි. ගොඩක් අය මට වුණා මට විතරයි වෙන්නේ. මට විතරයි වෙන්නේ කියලා එයා බලන්න ඕනේ මේ අන්තර්ජාලයට ගිහිල්ලා ප්‍රවෘත්ති මේ වගේ දේවල් බලනකොට තේරෙනවා අපිට වඩා කොච්චර දුක් විඳින අහිමි වෙච්ච මිනිස්සු ඉන්නවද? නේද? එතකොට ඒ වගේ අහිමිවීම වෙනකොට අපි ගොඩ කපලල්ල බැලන මට විතරක් නෙමෙයි මේ දෙවුනේ. එතකොට ආත්මානුකම්පාව ටිකක් පස්සට ගිහිල්ලා පොඩක් පළල්ල බලන්න හැකියාවක් තියෙනවා. එතකොට හිතන්න අවස්ථාවක් තියෙනවා. හිතන තැනට ධර්මයේ ගත්තොත් එයාට නුවණින් විමසන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අර දරුවෙක් මිය ගියාට පස්සේ ස්වාමියා මිය ගියාට පස්සේ ওই විදිහට කල්පනා කරන්න ඕනේ. එතකොට සමහර වෙලාවට තරුණියන්ට ආදරය හිමි වෙනවනේ. කියනවා අනේ මාව රැවැට්ටුවා වගේ වුණා. මෙහෙම වුණා කියලා. දැන් ගොඩ ඒක ගැන හිත හිතා අඬලා වැළපිලා ගොඩක් දුක් වෙනවා. එතකොට ඉතින් නුවණ තියෙන කාන්තාවක් නම් හිතන්න ඕනේ ඇත්තටම මේ විවාහ වෙලා දරුමල් දරුවොත් එක්ක අනාථ වෙනවට කලින් මේක මෙහෙම වෙච්ච එක හොඳයි කියලා නේද? ඒ කියන්නේ සමහර වෙලාවට රැවටීමට ලක් වෙලා කියන්නේ යම් කිසි රැවටීමකට ලක් වෙනවා කියලා දැනගත්තාම ඒකෙන් තමයි බේරුණ Tamanට අනාගතයක් දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. සමහර අහිමිවීම නිසා යහපත උදා වෙච්ච පාර්ශවයන් ඕනතරම් ඉන්නවා. ඕනතරම් ඉන්නවා. ඉතින් ඒ නිසා අර හොඳට සිද්ධ වෙන දේවලුත් තියෙන නිසා තමන්ගේ ඒ කියන්නේ තමන් දැන් හිතන මානසිකත්වයේ නෙමෙයි තමන් තව අවුරුද්දකින් හිතන්නේ. දැන් සමහර විට අහිමිවීමෙන් හින්දා හුල ගන්න බෑ. ඒ කියන්නේ ඒකමයි ඕනේ කියලා හිතනවා. නමුත් තමන් තව ටික දවසකින් මේ විදිහට නෙමෙයි හිතන්නේ. තමයි මම මොකද්ද මේ කරගන්න හැදුවේ ඔව් يعني තම සමහරවල්ලාට ඉතන ඇයි මං ඒක එච්චර ඇඬුවේ මං එච්චර දුක් වෙන්නේ මොකද මොකවත් ඇත්ති දෙයක් නැහෙනි කියලා Tamanට හිතෙනවා ඉතින් ඒ නිසා Taman තේරුම් ගන්නකොට අද හිතන විදියට නෙමෙයි මං අනාගතේ හිතන්නේ කියලා එතකොට රැකියාවක් අහිමුණොත් ඉතින් උත්සාහෙන් නැගී සිටීම තමයි තියෙන එකම ක්‍රමය. ඉතින් එතකොට සාධාරණ අසාධාරණ අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඒකට සමහරවල් තමයි සුදුස්සා. නුසුදුසුත් එක්ක ලැබෙනවා. ඉතින් ඒක සාධාරණ අසාධාරණ කියලා කියන්නේ මේ ලෝකේ අසාධාරණ කියන්නේ මේ ලෝකේ තියෙන දේ සාධාරණ කියන්නේ නොලැබෙන දේ. ඒ නිසා ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතිව අර ලෝකෙට ඇත්තටම මූණ දෙන්න. ඒ කියන්නේ අපි අපි හිතන ලෝකෙ නෙමෙයි අපිට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. අපි යාළුවොත් එක්ක කතා කරන දේ නෙමෙයි ඇත්තට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි නුවණ මෙහෙवला ධර්මය සිහි කරන්න ඕනේ. මේකට දැන් හිතන්න දැන් සමහර කෙනෙක් කාන්තාවක් ඉන්න පුළුවන් ගොඩාක් අර ඒ කියන්නේ මේ වගේ දහම් කතිකාවතක් ඇහුවත් ප්‍රමාණවත් නෑ කියන්නේ අම්මගේ දුක වැඩි. ඒ වගේ අම්මා කෙනෙක්ට එහෙම නැත්තම් බිරිඳකට පුළුවන් දහම් වැඩසටහන් තියෙනවා නීවාසික දහම් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා සපෝලේ ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් තව ධර්මය අහන්න පුළුවන් ඒ වගේ දෙයකින් තමන්ගේ එතකොට තමන්ටත් සැනසීමක් එතකොට තමන්ගේ මීගේ ස්වාමියා වෙනුවෙන් හෝ එතකොට එහෙම නැත්තම් දරුවා වෙනුවෙන් පින්කම් කරන්න පුළුවන් එතකොට සමහරට මිය පරලෝ ගියහටත් සැපයක් ඒක. බුදුරජාණන් වදාළෙහි මිය පරලෝ ගියට අතින් දෙයක් දෙන්න බෑ. අපි රැස් කරලා සංඝයා උදෙසා පූජා කළ යම් කිසි පිනක් තමයි දෙන්න පුළුවන්. ඒක තමයි අඬනවට වඩා ප්‍රායෝගිකව කරන්න පුළුවන් සාර්ථකම විසඳුම වෙන්නේ අන්න ඒක. ඉතින් ඒ නිසා මේ හැම දෙයකම අර කාන්තාවක් විදිහට අර සාමාන්‍ය සම්ප්‍රදායික ලද බුලඳ බවින් ටිකක් එහාට ගිහිල්ලා අර යම්කිසි පෞරුෂයක් එක්කලා කියන්නේ කාන්තාවට පෞරුෂයක් නැහැ කියන එක නෙමෙයි මෙතනදි කියන්නේ. නමුත් යම්කිසි දෙයකට හිතන්න දක්ෂයි. ඇත්තටම කාන්තාවක් කියලා කියන්නේ සමහර විට පිරිමියෙක්ට වඩා ඔරොත්තු දෙනවා. එහෙමයි. සමහර සමහර පුරුෂයන්ට වඩා ස්ත්‍රියට හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් ඇහැට ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අර ධර්මය නැවත නැවත ඇසීමත් නුවණින් විමසීමත් අර ජීවිතයේ ස්වභාවය කියන එක වටහාගෙන සිටීමත් ඉතින් ධර්මයෙන් උපේක්ෂාවෙන් වාසය කරන්නට ගොඩාක් උපකාර වෙනවා. අපි හැම කෙනෙකුගේම ජීවිතවලට බොහෝම වටිනා කරුණු ටිකක් තමයි පින්වත් මෑණියන් වහන්සේ එකතු කරේ. මොකද අපි හැම කෙනෙකුගේම ජීවිතවලට ප්‍රශ්න එනවා. කොයි වෙලාවෙද කොයි මොහොතේද තව ඉස්සරහටද අපිට එහෙම කියන්න බෑ. ඉතින් ඕනම වෙලාවක අපේ ජීවිතවලට ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි අපි මේ ප්‍රශ්නවලට සාර්ථකව විසඳුම් හොයාගන්න එක. ඒක අපිට කරන්න පුළුවන් අර මං කලින් කිව්වා වගේ ධර්මයේ තුලින්ම පමණයි. ඒ වගේම මේ දැන් බොහෝ තරුණියන් තමන්ගේ ප්‍රේම සබඳතාවය අහිමි වෙච්ච තැන පටන් ගන්න මේ තමන් දිවිනිසා ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට මේ ජීවිතේ වැඩක් නැහැ. ඒක නා ලැබෙන්නේ නැත්නම් මම තවදුරටත් ජීවත් වෙලා වැඩක් නැහැ. නැත්නම් ඒක නා අහිමි වුණාට පස්සේ මගේ ජීවිතෙත් මම තොර කරගන්න ඕනේ. එතකොට තමයි මේ හොඳම දේ කියලා හිතලා නැත්නම් සමහරක් අය ඉන්නවා අඬා වැටෙනවා. මුළු ජීවිත කාලය පුරාවටම කරන්නේ අඬා වැටෙන එක. නමුත් පින්වත් මෑණියන් වහන්සේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් හොඳම දේ මොනවද කියලා විසඳුම් විදිහට අපිට ධර්මානුකූලව අනුශාසනා කළා. ඉතින් මේ දේවල් ඇත්තටම ජීවිතයට ගලපා ගැනීම අතිශයින්ම වැදගත්. ඒ නිසා ඔබ අපි හැම කෙනෙක්ම මේ ධර්ම කාරණා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව විමසා බලා කටයුතු කරනවා නම් අපේ බොහෝ ප්‍රශ්න වලට බොහෝ ගැටලු වලට විසඳුම් ලබා ගන්නට හැකියාවක් ලැබේවි. ඉතින් මේ පිළිබඳව මතක් කරන ගමන් අද දවසට අපි ධම් සරණී සදහම් පිළිසඳර නිමා කරන්නට සූදානම්. අපිට තියෙන කාල වේලාවත් අවසන් වෙන නිසාවෙන් හැබැයි ධම්සරණී සදහම් පිළිසඳර කතන්දර නිමා කරන්නට මත් වෙන දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කරලා අපේ පින්වත් මෑණියන් වහන්සේ බොහෝ වටිනා කරුණු කරන අපට පහදා දුන්නා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ වහන්සේට මේ ගෞතම බුදු සසුන් තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලුම පින් එකසේ හේතු වේවා එකසේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ධම්සරණේ සදහම් පිළිසඳර අපි නිමා කරනවා අද දවසට. නමුත් ඔබට පුළුවන් සුපුරුදු විදිහටම අපිට ඔබේ ලිපි, ඔබේ ගැටලු විදිහට යොමු කරන්න. ඉතින් මතක් කරනම් අපේ ලිපිනේ නිෂ්පාදක ධම්සරණේ සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. මේ ලිපිණයට ඔබේ ගැටලු අපට යොමු කරන්න. එසේනම් අපි ලබන සතියේදීත් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අද දවසට සමගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. Namo Buddhaya. Música